උතුම් දේ ලියවෝ ගෞරව සංප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ අද අපි ඔබට හඳුනා දෙන්න බලාපොරොත්තු වෙනවා තරුණ කවියෙකුගේ නෑඹුල් කවි එකතුවක්. මේ කවියා අශෝක කුමාර කුලතුංග. ඔහුගේ මේ කවි එකතුවේ නම තමයි ඉගිල්ලෙන කරදයි කුරුල්ලා. මේ කවි එකතුව පිළිබඳව වර්තමානයේ ඉතාමත් කීර්තිමත් තරුණ කවියෙක් වන මහින්ද ප්‍රසාද් මස්සිමුල කවියා මෙන්න මෙහෙම කියලා තියෙනවා මේ කවි එකතුවේ පිටුපස කවරේ සටහනක් ලියමි අශෝක කුමාර කුලතුංග සහෝදර කවියා මෙහි සියුම් කවි කලාවට පියමන් කරන වකවානුව වන විට නූතන සිංහල කවියේ මහා සුපුෂ්පිත අවධියක පසුවන බවද කිව යුතුමය. ඒ නිසාම අශෝක කුමාර කුලතුංග කවියා මහත් වාසනාවන්ත වෙයි. ඔහුගේ කවි කියවන විට වැටහි යන ප්‍රමුඛම කාරණේ වන්නේ ශ්‍රී ලාංකේය මධ්‍යම පාන්තික ජන දිව්‍ය ඡේදවාචිකයන්ගෙන් අසාධාරණයන්ගෙන් අශීලාචාර ප්‍රවණතාවන්ගෙන් පිරි මහත් අවාසනාවන්ත තත්වයක තිබුණද අශෝක කුමාර කුලතුංග කවියාලත් වාසනාවන්ත වරප්‍රසාදයේද එහෙම බවයි. ඒකෙන් ඔබට පැහැදිලි වෙනවා කාරණා කීපයක්. එකක් අශෝකගේ කවි ශක්තිය කෙමෙන් වැඩිගෙන එන බවත්. ඒ වගේම ඔහු මේ සමාජයේ සිද්ධ වෙනදී බොහොම සියුම්ම එවි බලන බවත්. ඒ කාරණා දෙක. ඒක වැදගත් කියලා මට හිතෙනවා. මම අශෝකට එන්නේ කිව්වා පෙරවදනට ඔහුගේ මේ ඉස්සෙල්ලම පළ කරපු මේ කවි එකතු වෙන කතා කරන්න. දැන් මේ කවි ගැන අපි කතා කරන්න ඉස්සෙල්ලා සෝක මම කැමති කොහොමද ඔබ මේ පටන් ගත්තේ මේ කවියෙන් මේ දැන් කෙටි කතාවෙන් පටන් ගන්න තුන නව කතාවෙන් පටන් ගන්න තුන එහෙම නැත්නම් නාට්‍යකින් පටන් ගන්න තුන ඔබ කවියෙන්ම තමයි මේ නිර්මාණකරණය පටන් ගන්න තියෙන්නේ කොහොමද මේ කවි මඟට පිවිසුනේ කුංචි කාලේ මේ. එහෙම පසුබිමක් ඔබට තිබුණාද? එහෙම නැත්නම් ඒ මොකක් ගන්න නැතුව හිතේ ඉපදිලා ආසාවක් එහෙම ආවද? කොහොමද මේ කවි වලට පිවිසුනේ අශෝක? ඇත්තටම කුඩා කාලේ පාසල් අවදීදී සාහිත්‍ය විෂය කරේ ලොකු ඇල්මක් ඇති වුණා. ඒ වගේම මා අපේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යයනය ලැබපු දෙහිවල ශාන්ත මරියා මහාවිද්‍යාලයේ සාහිත්‍ය සංගමයේ සභාපති ධූරේ පවා මා තමයි හැබෙව්වේ. ඒ අනුව ගද්‍ය රචනා, පද්‍ය රචනා වගේ දේවල් සංගාවලි වලට ඉදිරිපත් වෙමින් ජයග්‍රහණ ලබා ගත්තා. ඉන් අනතුරුව උසස් පෙළට මා ගණිතාංශය හැදෑරුණු නිසා නැවත සාහිත්‍ය මගේ ජීවිතයෙන් යටපත් වෙලා යනවා. නමුත් 2015 වසරේ නැවත සාහිත්‍ය කෙරේ මගේ ඇල්ම දඩුලාලන්න පටන් ගන්නවා. ඒ මා නැවත කලාංශයෙන් උසස් පෙළ සඳහා යොමු වුණ හින්දා. එයාදී මට බොහොමත්ම සාහිත්‍ය පිළිබඳ දැනුම් සම්භාරයක් ඇති තිලක් පුෂ්ප කුමාර නැමැති ගුරුවරයා හමු වෙනවා. පෞද්ගලික පන්තියක් තුල උසස් පෙළ නැවත මා හදාරන්න ගිය වෙලාවේදී මතුගම තමයි ඔහු උගන්වනු ලබන්නේ. එෙහිදී සාහිත්‍ය විෂය ඔහු උගන්වන ආකාරයට ඒ කෙරේ ලොකු ඇල්මක් භක්තියක් මගේ හිතේ හටගත්තා. ඒ අනුව අර යට වෙලා තිබුණු අර සාහිත්‍ය අංකුරය බිඳෙන් බිඳ දලුලාලන්න පටන් ගත්තා. ඒ අනුව තමයි පුස්තකාලවලට ගිහිල්ලා පොත්පත් කියවලා කවිය කියන විෂය කෙරේ බොහොම ඇල්මක් ඇති වුණා. මොකද එතුමා කවියක් රසවින්දනය කරන ආකාරයේ ගීතයක් රසවින්දනය කරන ආකාරයේ හදවත කම්පණය කරන තරම් ප්‍රබලයි. ඉතින් සාහිත්‍ය විෂය කෙරෙහි ලොකු නැඹුරුතාවයක් මේ අනුව පැවතුණා. රාජකාරී කරන මොහොතෙන් අනතුරුව මම නවාතැන්පලක නැවතිලා තමයි රාජකාරී කටයුතු කළේ. මොකද මතුගම ප්‍රදේශයේ අගලවත්ත කුෂි කර්ම කාර්යාලයේ තමයි මම වැඩ කරන්නේ. ඉතින් කොළඹ සිට නැවත අගලවත්තට දිනපතා යාම දුෂ්කර නිසා මම නවාතැන්පොලේ ගත කරන කාලය තුල සවස් කාලය මම කවිය කියවීමට, කවි අධ්‍යයනය කිරීමට ලොකු කාලයක් යොදාගත්තා. ඒ අනුව බිනෙන් බිඳ මට දැනුණා මට යම්කිසි හැකියාවක් තියෙනවා. ඒ අනුව යම්කිසි ඉදිරි ගමනක් සමාජය වෙනුවෙන්, සාහිත්‍ය වෙනුවෙන්, කවි වෙනුවෙන් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි නව කතාවකට, කෙටි කතාවකට යන්නේ නැතුව ඒ වගේ ලොකු කතාන්දරයක් කවියක් වැනි මාධ්‍ය තුලින් සංක්ෂිප්තව අපිට පාඨකයාට දෙන්න පුළුවන්. පාඨකයාගේ හදවතට සමීප කරන්න පුළුවන්. ඒකින්ද මම හිතනවා යම්කිසි කාරණයක් පාඨකයෙක්ට ලබා දෙන්න හොඳම මාධ්‍ය කවිය කියලෙල්ල. දැන් මේ විස්තරේනොත් අපිට පේන දෙයක් තමයි අශෝක අපිට කවුරු හරි මේ ආවේශයක් ලබා දෙන ආభాෂයක් ලබා දෙන පුද්ගලෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පොතක් වෙන්න පුළුවන් සමහර සිද්ධියක් වෙන්න පුළුවන් එහෙම මොකක් හරි මේ අපිට ආවේශයක් ආభాෂයක් අපේ ඇතුලේ තියෙන යම්කිසි විභව ශක්තියක් ඉස්මතු කරන්න අවශ්‍ය වෙනවා නේද? නිකන් ඕපපාතිකව එහෙම වෙන්නේ නැහැ. ජවුවට මේ තිලක් පුෂු කුමාර කියන ඒ ගුරුතුමාගේ ආభాෂය ඇවිල්ලා තියෙනවානේ. ඔහු කවියක් රස විඳින්න හැටි ඔබට කියලා දීලා තියෙනවා. ඒක ඔබට හිතට කා වැඩිලා තියෙනවා. ඒ නිසා ඔබ තුල තියෙච්ච අර සහජ කුසලතා බීජය මතු වෙලා තියෙනවා. පැල වෙලා තියෙනවා. ඉතින් ඒක වැදගත් දෙයක්. දැන් අපි අංකුර කවියොත් ඒක හිතා අංකුර කවියන් නිකලන්නේ මේ අනිත් කෙටි කතා ගැන උනන්දුවක් තියෙන නව කතා ගැන උනන්දුවක් තියෙන අය වුණත් මේ කාරණය කෙරේ අවධානය යොමු කරන්න ඕනේ. එතකොට දැන් මෙහෙම තමයි ඔබගේ පිබිදීම ආවේ ඉස්සෙල්ලාමනේ. ඔව්. එතකොට දැන් ඔබ කවි ලියලම තිබුණේ නැහැ. දැන් මම මේ මේක අහන්නේ වැඩියෙන්ම ඔබ ගැන හිතනවට වැඩිය අංකුර කවියන් ගැන කවි ලියන්න උනන්දු වෙන තව කොච්චර ඇද්ද? නේද? අනිවාර්යෙන් හිතලා. ඒ අයට ඔබගේ මේ අත්දැකීම ප්‍රයෝජන වෙනවා. එතකොට ඔබ පළවෙනි කවිය කොහොමද ලියුනේ? දැන් ඔබ කලින් කවි ලියලත් නැහැ. කවි කියවල ඇති, කවි රස විඳින හැටි දැනගෙන තියෙනවා, විඳලා තියෙනවා. එතකොට ලොකු ප්‍රශ්නයක් දැන්. හිතට හැඟීමක් ආවත් මේක කියාගන්න මේ භාෂාව ඕනනේ. භාෂාව අපි දැනගත්තට ඒ දන්න භාෂාව එහෙම ලියන්න බෑනේ. අවිභස කිව්වහම ඒක වෙනවම වසන්නේ. අන්න ඒ දේවල් ටික විස්තර කරනවා ඔබේ පළවෙනි කවිය ලියනකොට ඔබට අත්දකින්න ලැබිච්ච. ඔව් ඇත්තටම පළමු කවියම මා රචනා කරේ මගේම මව පිළිබඳව. ඒක සාමාන්‍යයෙන් කවියක්ද සටහනක්ද කියලා කියන්න බෑ. මොකද ආධුනිකත්වයෙන් පෑන හසුරවල මම ඒක ලියනකොට මගේ හිතේ ඉපදුණු වචන තමයි මම කැටි කරලා කොලයකට අරගත්තේ. ඉතින් ඒක මම අපේ සර්ටත් පෙන්නවා. පෙන්වුවාට පස්සේ කාව්‍ය රටාවක තියෙනා වූ ගුණාංග, ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕන පොත්පත්, ඒ වගේම අපේ පුරාණයේ සිටපු කවි කිවිදයන්ගේ පොත්පත්, ඒ වගේ දේවල් අධ්‍යයනය කරගෙන භාෂා රටාව හසුරවන්න මට එතුමා විසින් අවවාද අනුශාසනා කරා. ඉතින් ඒ අනුව තමයි ඊළඟට ලියන ලියන එක එකපාරටම ලියන්නේ නැතුව ඒක කීප වතාවක් අධ්‍යයනය කරමින්, හරිගස්සමින්, සංස්කරණය කරමින් විටින් විට එකම කවිය බොහෝ දුරට 10 12 වතාවක් සංස්කරණය කරමින් තමයි අවසානයේදී යම්කිසි හොඳ මට්ටමකට මට හිතෙනවා දැන් මේ භාෂාව හොඳයි මේක පාඨකයාට කියවන්න පුළුවන් මේන් සමාජයට වැදගත් පණිවිඩයක් දෙන්න පුළුවන් මේක තමයි දැන් අවසාන නිර්මාණය කියලා වෙලා මට පැහැදිලි තක්සේරුවක් ආවම මම මේක කවියක් විදියට අයින් කළා මේ මගේ පළවෙනි කවිය කියලා වෙලා අයින් කරා ඒ විදියට තමයි ටික ටික අධ්‍යයනය කරමින් පෙරට වඩා වර්තමානයේ වන විට කවියේ සියුම් තැන් බොහෝ දුරට හොඳින් වටහාගෙන තවත් අනාගතයේත් ඒ විදිහටම අධ්‍යයනය කරමින් හොඳ මෙහෙයක් කවි වෙනුවෙන් කරන්න හිතේකින් ඉන්නවා. ඔව් ඒ කාරණෙන් ඔප් වෙන දේ තමයි ඔබේ විශ්ලේෂ කරපු කාරණෙන් අභ්‍යාසය. කොච්චර වැදගත්ද කියන එක නේද? ඔබ කියනකොට මට මතක් වෙනවා ප්‍රංශ ලේඛකෙක් ඔහුගේ ගෝලයා තමයි මේ පීත මොහසන්. ඔහුත් ප්‍රංශ ලේඛකෙක්, පීතවත් ප්‍රංශ ලේඛකෙක් විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට ස්ථානයක් ලබා සිටින ඒ ගීතමෝපසාන්ගේ ගුරුවරයා තමයි ගුස්තාෆ් ෆ්ලෝබා. ඔහුට පෙර සිටි විශිෂ්ටම සංස්ලේෂකයා. ෆ්ලෝබාගාව ඉඳලා තමයි ගුරුහරුකම් ලැබී මේ ගීතමෝපසාන්. ෆ්ලෝබා එක අවවාදයක් දීලා තියෙනවා. ඔබට ඔබේ හැඟීම කියන්නට ඇත්තේ එකම නාම පදයයි. ඒක මේ කවියට විතර කඩාල නෑ. කෙටි කතාවට ඕනා කතාවට කවියට නාට්‍යයට සාහිත්‍ය නිර්මාණයකට ඔබට ඔබේ හැඟීම කියන්න තියෙන්නේ එකම නාමපදයයි. ඒ නාමපදය ක්‍රියාවට නගන්න තියෙන එකම ක්‍රියාපදයයි. ඒ වගේම ඒ නාමපදයේ විශේෂණ ඒකට විශේෂණයක් හැටියට යොදන්න තියෙන එකම විශේෂණ පදයයි. කිසිම කලකිරීමක් එපා වීමක් නොකොට හැම තිස්සෙම උත්සාහ කරන්න අර එකම නාම පදේ හොයන්න. අර එකම ක්‍රියාපදේ හොයන්න. අර එකම විශේෂණ පදේ හොයන්න. ඔබ කවදා හරි විශිෂ්ට ගණේ නවකතා කරුවෙක්, කෙටි කතා කරුවෙක්, කවියෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. කොහොම හරි අර නාමපදයේ ක්‍රියාපදයේ විශේෂපදේ හොයාගන්න. කොච්චර ප්‍රබල ඉගැන්වීමක්ද කරලා තියෙන්නේ? ඔබ කරලා තින්නේ ඒකම තමයි. අර ගුරුවරයා නොකියා කියලා තියෙන්නේ ඒකයි. ඔබ සතතාභ්‍යාසය කලේ ඒකයි. මොකද ඒ ගැන හිතන්න. ඇත්තටම ඒක ලොකු අත්දැකීමක්. නිකන් පෑන හසුරවලා වචන දෙක තුනක් ගොනු කරනවට වැඩිය අභ්‍යාසය තුළින් අපි සිංහල භාෂාව කෙරේ, කවි භාෂාව කෙරේ, කාව්‍ය රීතීන් කෙරේ ලොකු අත්දැකීමක් අභ්‍යාසයක් අපිට ඒකෙන් ලබා ගන්න පුළුවන්. ඒ අනුව අපිට සමාජයේ අපි දකින දේ අපි විශේෂ කරලා නිර්මාණය කරන්න ලබන දේ අපිට පහසුවෙන් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙන මේ අභ්‍යාසය තුළ වර්තමානය වන විටත් තවමත් අභ්‍යාසය යෙදමින් තමයි කවි නිර්මාණය කරනු ලබන්නේ. ඒක ඉවරයක් වෙන්නේ නැති අභ්‍යාසයක්. අනිවාර්යෙන්ම අපි මැරෙන තුරාටම කාව්‍ය ශාස්ත්‍රයේ ඉන්න තුරාටම දවසින් දවස අලුතෙන් එන හැම දෙයක්ම අපි අපේ අභ්‍යාස වලට අපේ අධ්‍යයනය වලට එකතු කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට හොඳ නිර්මාණයක් බිහි කරන්න පුළුවන් වෙන්නේ. ඔව් දැන් සමහර අය ඉන්නවා පුද්ගලික මගේ මතේ හැටියට සහජ කුසලතාවක් නැති කෙනෙක් නැත. හැම කෙනෙකුටම තියෙන සහජ කුසලතා මොකක් සම්බන්ධයෙන් වුණත්. විශේෂයෙන් කාව්‍ය හරි නාට්‍ය හරි සාහිත්‍ය සාහිත්‍ය නිර්මාණයේදී ඒ සහජ කුසලතාව තිබීමෙන් විතරක් පළක් නැහැ. අනිවාර්යයෙන්ම. සමහරව ඒක අඳුරගත්තට පස්සේ එතනින් එහාට යන්න හිතන්නේ දැන් හරි ඔක්කොම ලියන්න පුළුවන් ලියනවා. නමුත් ඒක කොච්චර පෝෂණය කරගන්න ඕනේද නේද? අනිවාර්යයෙන්ම කිව්වොලා දැන් ඔබ කරලා තියෙනවනේ ඔව් පොතපත කියවලා ඒ වුණත් වැඩක් නැහැ කුසල දාව තිබුණත් පොතපත කියුවත් පෝෂණය වුණත් වැඩක් නැහැ නිර්මාණකරණයේදී අභ්‍යාසය කරන්නම ඕනේ ගොඩින් නම් පීනන්න බෑනේ කලන්නම ඕනේ දැන් හුඟක් අය මට හම්බ වෙලා තියෙනවා ඒගොල්ලෝ මේ ලියපු ගමන් එකතු කරලා විශේෂයෙන් කවි පොතක් ගහනවා. හරි ආසයි. ආශාව කාටත් එහෙම තියෙනවා. ඒ ගැන මොකද හිතන්නේ? ඔව් ඇත්තටම අර කාව්‍ය නිර්මාණ කරනකොට ඒ ආශාව ඇත්තටම ඇති වෙනවා. මොකද අපි පොත් සාප්පුවකට ගියාම ඒ පොත් රාක්ක තුල දැන් කවි කිවිඳියන්ගේ නමින් පොත් තියෙනකොට අපිත් කවි ලියනකොට අපිට හිතෙනවා දැන් මට ලියන්න පුළුවන් ඒකින්ද මගේ පොතකුත් මේ රාක්කේට යන්න ඕන කියලා හිතලා එකපාරටම පොතක් මුද්‍රණය කරන්න පොතක්ම ගන්න හදනවා. නමුත් ඉතින් එහෙම කරන්න නරකයි. අපි හිතුවට අපි හැමදේම දන්නවා කියලා අපි තාම කාව්‍ය නැමැති මහ විශාල සාගරයේ දෙපතුල පවා පමණයි තාමත් අපේ පෑගිලා තියෙන්නේ රළට. තව එකේ කිමිදිලා විසිතුරුදන් බලලා අපිට ලොකු අභ්‍යාස ලොකු අධ්‍යයනයක් කරන්න තියෙනවා. අපිට ඒවා ලබා ගන්න ඒ කෘති ගොඩාක් පරිශීලනය කරන්න තියෙනවා. ඉතින් ඒකින්ද එකපාරටම පොතකට යන්න නරකයි. මා වුණත් මෙම කෘතිය ඇත්තටම අත්පිරපත් තරඟයකට තමයි යොමු කරේ. එකපාරට මතක් කරන්න තරම් මම වුණත් මම මා පිළිබඳවත් සාතිකයක් තිබුණ නැහැ. තාම මට කවිය කියන දේ පුළුවන් කියන එක. නමුත් අත්දා බැලීමක් වශයෙන් මම එකතු කරගත්ත කවි නිර්මාණ 40 මම යොමු කරා එම සාහිත්‍ය තරඟයට අත්පිරපත් තරඟයට එයින් අවසාන හොඳම පොත් 10 අතරට මට එන්න වාසනාව ලැබුණා. එයින් තමයි මගේ මේ නිර්මාණය පොතක් හැටියට දොරට වඩින්නේ. ඔව්. දැන් අපි ඔබේ මේ නෑඹුල් කවි එකතුව ඉගිල්ලෙන කලදරි කුරුල්ලා. දැන් මේකේ කවි ගැන අපි කතා කරමු. දැන් මොන මොන විදිහේ අත්දැකීම් පාදක කරගෙනද දැන් මේ පොතට අඩංගු වෙලා තියෙන මේ කවි ඔබ අතින් ලියවිලා තියෙන්නේ. අත්දැකීම් සම්බන්ධයෙන් යමක් කිව්වොත් වැදගත්. බෙහෙවින්ම වර්තමාන සමාජය තුළ ආර්ථික හීන, බල හීන, අධ්‍යාපනතාවයෙන් හීන මධ්‍යම පාන්තික සමාජ කොට්ටාශය. මේ සමාජය තුළ අත්විඳින්නා වූ යම්කිසි අසාධාරණකම්, ඛේදවාචකයන් අපිට එදිනදා මග තුළ දකින්නට ලැබෙන දේවල් මෙන්න මේ අනුසාරයේ මා ලබාගත් අත්දැකීම් මා අත්විඳපු දේවල් මා දැකපු දේවල් තමයි 95ක් පමණ මෙම කවි නිර්මාණ එකතුවේ අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් මගේ බලාපොරොත්තුව මේවා පාඨකීන් කියවලා යම්කිසි විදියකින් ඒ මධ්‍යම පාන්තික ජීවිත ගත කරන අයට සුබවාදී මන්පතක් හදාලා දෙන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ මම මේ නිර්මාණ එකතුවෙන් ලබන්නා වූ ජයග්‍රහණය. ඔව් එතකොට ඔබ මේ සමාජයේම ඵලයක්නේ. මේ සමාජෙම ජීවත් වෙන කෙනෙක්. එතකොට ඒ සමාජ අනිත් අය විඳින මුහුණ පාන කීඩ වාචකයන්ට වෙනත් ප්‍රශ්නවලට ඔබටත් මුණ පාන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම හිතන්න සිද්ධ වෙනවා. විසඳුම් හොයන්න සිද්ධ වෙනවා. මේ සමාජයෙන් ඵලයක් නිසා. එතකොට දැන් ඒ දකින්න ඒවා, ඒ පේන ඒවා, බින්දින ඒවා දැන් එහෙමම අපි වචන වලින් නියුවොත් කවි සම්බන්ධයෙන් මම මේ කියන්නේ. ඔය පිටිකතා නව කතා ඒ මාන්තය ගැන නෙමෙයි කවි සම්බන්ධයෙන්. ඒවා එහෙමම ලිව්වොත් ඒක කවියක් වෙයිද? නෑ. එහෙමම ලිව්වොත් එහෙම ඒක වාර්තාකරණයක් පමණයි වෙන්නේ. කාව්‍ය භාෂාව කාව්‍ය රීතීන් අනුගත කරලා භාෂාවේ සුපෝෂිතයන් ඒ නිර්මාණයට එකතු කරලා අපි මේ නිර්මාණය දිහා අපේ පරිකල්පන ශක්තිය යොදලා බලන්න ඕන අලුත් දෙයක්. ඒ අලුත් දේ තුළින් අපි සමාජයට යම්කිසි දෙයක් දෙන්න ඕන. සමාජයේ මෙහෙම දෙයක් වෙනවා. අපි මේකට එදිරිව යම්කිසි වැඩපිළිවෙලක් සිදු කරන්න ඕන. ඒක කාව්‍ය දැසින් බලලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක වார்த்தාවක් වගේ දෙයක් නෙවෙයි. දැන් ඔබ මේ මේ චින්තන සතවර්ෂයේ දිනක ඉඳන් මේ මේ කතාව කියන්නේ. අවුරුදු ගානකට ඈත ಭಾರತೀಯ විසු සංස්කෘත ආලංකාරිකයෙක්. ඒ ආලංකාරික කියන්නේ විචාරකයෙක් තමයි. භාමහ කියන ආලංකාරකයා. ඔහු ඔහුගේ පොතක මේ වගේ අදහසක් කියලා තියෙනවා. සංස්කෘත ශ්ලෝකයක් ඒක. මම ඒක අර්ථය ඔබට කියන්නම්. ඉර බැසයයි. සඳ පායයි. කුරුල්ලෝ කැලිලි කරා යති. මේවා කවිද. මේවට කියන්නේ වාචාමිෂ කවි නෙවේ. ගතෝ ස්තමර්කෝ භාතීන්දු යාන්ති වාසාය පක්ෂිනා ඉච්ඡේව මාදිකින් කාව්‍යං වාර්තාමේ නාම ප්‍රචක්ෂ ප්‍රචක්ෂතේ ගතෝ ස්තමර්කෝ අර්ගයන් සංස්කෘතෙන් මේ ඉර ඉර අසංගතං බැහැලා ගියා. බහති ඉන්දු ඉන්දුරු කියන්නේ හඳ. හඳ බැබලේ. බහතින් බැබලේ. යාන්ති වාසය පක්ෂිණ පක්ෂිණ කියන්නේ කුරුල්ලෝ වාසය කියන්නේ කූඩු වලට යති. ඉත්තේව මාදි මේවා තින්කා මොන කවිද? තින්කාවයන්. වාර්තා මේ නම් ප්‍රචක්ෂිතේ. මේවට කියන්නේ වාර්තා කියලා. දැන් මේ අවුරුදු ඈත අතීතයේ කියපු කියමන කොච්චර ඇත්තද? දැන් අපි කතා කරන්නේ ඒකයි. මේ තියෙන එක එහෙමම ලියුවොත් එහෙනම් ඒක හුදු වාතාවක්. එතකොට දැන් ඔබගෙන් කියවන හොඳ වචනය පරිකල්පනය. පරිකල්පනය නැති කෙනෙකුට නිර්මාණය කළ හැකිද? මොකද ඔබ හිතන්නේ ගැන? ඇත්තටම පරිකල්පනයක් අවශ්‍ය නිර්මාණ කරුවෙකුට. නැත්තම් ඒක පුවත්පත් වාර්තාවක් වගේ අපි දකින දේ මේ විදිහටම නිර්මාණය කරනවා. එහෙම නැත්නම් දකින දේ වෙනස් ආකාරයකින් නිර්මාණය කිරීමට අනිවාර්යම නිර්මාණකරුවෙකුට පරිකල්පන ශක්තිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ නිර්මාණය ඊටමත් අලංකාර නිර්මාණයක් බවට පත් වෙන්නේ. යම් කිසි විදියකට සමාජයට අලුත් බැල්මක්. හැමෝම දකින්න නැති විදියට ඒක යම් කිසි කාරණාවක් දිහා කාව්‍යාත්මක දැසිකින් බලන්න පුළුවන් වෙන්නේ පරිකල්පන ශක්තිය නිර්මාණකරුවා අනුනුවිට පමණයි. දැන් ඔබගේ මේ කෘතියේ තියෙනවා ගිල්ලන කන්දහේ කුරුල්ලා කියන කෘතිය අශෝක අභිසාරිකා කියලා කවියක්. මම ඒක අපේ අසන්නන්ට අහගන්න කියන්න මං මත් කරවන නීල නෙත්තුක කාලවන් සිහින් ඇහි බැම රතමුලෙන් තෙත් කළ තොල් සංගල වටා ඇඳහින් ඉරි පවුල විදා කම්පෙති සිව් කොනක් සදා අරුමෝ සම් තරු පෙලක් කදා වලලු යුග නද කළත් සදා ලොව බැඳි සුර පුරා හිසේ මල පැහැ වෛරමත් සැලේ පැත්තෙන් කෙහෙරලි බිඳක් ශිනී වැඩිවන දුම් රොඩක් පෙනී මත්තුන බවක් පිටේ කැටයම් කළ සමනලෙක් වටේ බඳ ලියකම් පෙළක් කටේ කොනක ජිප්සියක් රටේ නැති කැටයම් ගොඩක් සුවඳ තවරයි වතකුරා දැනෙන අය ඒ නුරා සලුද විසිකර ඒ පුරා කෙලින උණුසිය ළඟ උරා වනස්පති සහ මුලෙන් උදුරා පාළු වී ගිය කිම්විමත් හීන් කෙඳිරිලි නාද හමු වී කැළඹෙනා සිව් මැලිමල සුසුම් උස් හඳින් පොරකන නැත රැයක් හෝ දවාලක් උතුම් දිවි මඟ රකින්නට දමා ඇත හම් බැලුනයක් මේ අபிසාරිකා නමින් ඔබ ලියලා තියෙන කවිය මේ ඉදිල්ලන කර්ණහගෝලා කෘතියේ මේ කවිය ගැන යමක් පවසනවා නම් හොඳයි අපි මේ සාකච්ඡාව අවසන් කරන්නට පෙර මම හිතන්නේ පුරාණම රැකියා වෘත්තියක් තමයි වෛශ්‍යාව කියන වෘත්තිය. ඇත්තටම අතීතයේ ඉඳන්ම බොහෝ කවිවල අபிසාරිකාව කියන චරිතය පාදක වෙන්නේ යම්කිසි විදියට පෞල් සංස්කෘතිය ඇතුළේ පුරුෂාධිපත්‍යයේ ඛේදවාසිකයන් වලට අසු වෙලා. එහෙමත් නැතිනම් ඇගේ පෞල් වටපිටාව තුළ ඇය මුණ පාන්නා වූ දුෂ්කරතාවයන් මැද්දේ. එහෙමත් නැත්නම් සමහර වෙල පිටිසරක සිට කොළඹපුරට ඇවිල්ලා උසස් අයගෙන් සමහර වෙලාවට ධනපති පන්තියෙන් තුලින් අසාධාරණකම් වලට ලක් වෙලා අවසානයේදී කිසිම හවුහරණක් නැතුව ඒ මාර්ගයට පිවිසෙන අය. මේ මේ අනාදී වශයෙන් තමයි බොහෝ වෙලාවට අபிසාරිකාව කියන චරිතය වටා ගෙතුණු නිර්මාණ බොහොමයක් පවතින්නේ. නමුත් මම කරලා තියෙන්නේ මේ අபிසාරිකාව කියන කෙනා දිහා වෙනත් ඇකින් බැලීමක්. ඒ කියන්නේ මය කිසිම විදියකින්වත් සමාජයේ අසාධාරණකම කරලා ලක් වෙලා නැහැ. ඒ වගේම ඇයට පවුල තුල පුරුෂාධිපත්‍යය නිසා යම්කිසි ඛේදවාචකයක් සිදු වෙලා නැහැ. ඒ වගේම ඇය ගමක සිට ඇවිල්ලා නගරවල රැකියාවල් වලටපත් වෙලා එහෙම ගිහිල්ලා ඇයට යම්කිසි අතවරයක් වෙලා එහෙම දෙයක් වෙලත් නැහැ. මෑගේ ප්‍රධාන වෘත්තිය තමයි මෙය. මේ තමයි ඇගේ ප්‍රධාන වෘත්තිය. වෙන අතීතයේ සිටියා වගේ රැය පහන් කරන වීදිකණු වල කාලය ගත කරන අபிසාරිකාවක් පිළිබඳව නෙවෙයි මම මේ කතා කරන්නේ ඇය දෙස වෙනත් කෝණකින් බලලා මේ හමු වීමට පවා වෘත්තීය මට්ටමින් මුල ඉඳලම මේ ලබා ගන්න ඕන යම් කිසි විදියකින් ඇරයුමක් ලබා ගන්න ඕන. ඒ අනුව තමයි ඇයගේ කාලය වෙන් කරගෙන තමයි ඇය වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ විදියට අලුත් කෝණකින් තමයි ඇය දෙස බලලා තියෙන්නේ. ඒ වගේම ඇයට යම් කිසි විදියක පෞල් ජීවන රටාවක් තියෙනවා. ඒ නිසා තමයි ඇය බොහෝ දුරට ආරක්ෂා කරගන්නට පෙළඹෙන්නේ. ඒ නිසා ප්‍රධානම යගේ ජීවනෝපාය තමයි ඒ වෘත්තිය. ඒක සමාජයේ කිසි බලපෑමකින්වත් සමාජයේ කිසිම අඩතේට්ටකමක් හින්දාවත් ඇයට උරුම වෙච්ච දෙයක් නෙවෙයි. ඇයගේ විනෝදාංශය හෝ ඇයගේ යම්කිසි ආර්ථික ශක්ති මට්ටම රඳා පවත්වා ගැනීම සඳහා ඇය විසින් කරන වෘත්තිමය කටයුත්තක් තමයි මේක. ඒක නිසා ඉතින් අතීතයේ බැලුවට වැඩිය යම්කිසි සමාජ කම්කටොළු හින්දා අසාධාරණයට ලක් වෙලා රැය පුරා වීදි පහන්නට ගත කරන කෙනෙක් ගැන නෙවෙයි මෙතන කියවෙන්නේ. මෙතන වෘත්තිමය වශයෙන් යම්කිසි විදියට නියැලෙන අවිසාරිකාවක් පිළිබඳව තමයි කියවෙන්නේ. ඉතින් අලුත් අදහසක් දෙන්න තමයි මම මෙයින් බලාපොරොත්තු වෙන්නේ. ඔව්. ඒ පැහැදිලි කිරීමෙන් අපිට තව කාරණයක් හිතන්න වෙනවා. දැන් කවියක් ලියන්න ඕනේ කියවන්න නෙමෙයි හිතන්නේ. අනිවාර්යයෙන්. ඒ ගැන මොකද කියන්නේ? අනිවාර්යයෙන්ම කවියක් කියවුවාට පස්සේ ඒකෙන් යම්කිසි විදියකට පාඨකයාට හිතන්න යම්කිසි දෙයක් තියෙන්න ඕන. එතකොට තමයි ඒ නිර්මාණකරුවාගේ නිර්මාණයේ සාර්ථකත්වයට පත් වෙන්නේ. එහෙම වුණොත් තමයි ඔහු බලාපොරොත්තු වෙන විදිහේ යම්කිසි සමාජ මෙහෙවරක් ඒ තුලින් සිදු වෙනවා නම් සමාජයට සිදුවන්නේ. එහෙම නැතුව කෙලින්ම අපට අවශ්‍ය දේ පමණක්ම ප්‍රකාශ කරොත් එහෙම පාඨකයාට හිතන්න කිසිම දෙයක් නැති වෙනවා. දැන් යම්කිසි දෙයක් අපි නිර්මාණය කරනකොට හැමතිස්සෙම පාඨකයාට එයින් යම්කිසි දෙයක් හිතීමට අවසන් කරලා තියන්න ඕනේ. ඒකට වඩා සාර්ථක නිර්මාණයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව්. ඉතාමත් වැදගත් කාරණයක් ඉස්මතු කරමින් තමයි ඔබ ඒ පැහැදිලි කිරීම අවසන් කළේ. පෙරවදන වැඩසටහනින් අද අප ඔබට හඳුන්වා දුන්නේ අශෝක කුමාර කුලතුංග තරුණ කවියාගේ ඉගිල්ලෙන කරණහි කුරුලා නැමැති කාව්‍ය සංග්‍රහය. අපි අශෝකට ඉතාමත් කෘතඥ වෙනවා. පෙරවදනට ඇවිල්ලා ඔබගේ මේ අභිනව නෑමුල් කාව්‍ය සංග්‍රහය ගැන කළ සාකච්ඡාවට සහභාගී වීම ගැන. මම හිතන්නේ ඔබ තුලින් අනාගතේ තාමත් විශිෂ්ට ගණයේ කවියෙක් බිහි වේවි කියලා අපි හිතනවා ඒ වගේම විශේෂම වේවා කියලා අපි බොහොම ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා. මමත් නිශ්චිතව බතුන්ට. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. පටිගත කළේ නදීලා මනම්පේරි. පෙරවදන මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්.